1984 අගෝස්තු 9 වෙනිදා ලිපිය අති ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස මට තවත් අත්දැකීම් දෙකක් ලැබුණේය. 1. එක් භාවනාවකදී මා ඉදිරියේ ලා රෝස පැහැයෙන් යුතු තහඩුවක් වැන්නක් දුටිමි. එහි නිල් පැහැති චක්‍ර ආකාරයේ රූප දෙකක් තුනක් කැරකෙමින් තිබුණේය. එය ක්‍රමයෙන් ගෙවි ගිය විට මම විශ්‍රාමයෙන් විවේකීව හා ඊටාම සංසුන් බවක සිටියෙමි. 2. මේ සිදු වූයේ භාවනාවකදී නොවේ. මා තුන් දෙනෙකු හා කතා කරමින් සිටියේදී මගේ මුළු ශරීරයම විදුලි සැරයක් වැදුනාක් මෙන් විය. එවිට මට කතා කරන්න ඕනෑ නූයෙන් මම වහා නිහඬ විමි. ක්‍රමයෙන් ඒ ත්‍රාසජනක දැනීම නැතිව ගොස් මීට පෙර භාවනාවේදී අද්දුටු සංසුන් බවට හා විශ්‍රාමයට මම නැවත පත්වීමි. හොඳ භාවනාවකදී මෙන් මගේ දෑත තරයේ එකිනෙක හා බැඳී තිබුණ හේයින් මෙය සමාධි තත්වයකයයි මට සිතේ. එහෙත් භාවනා නොකරන විටකදී මේ සිදු වූයේ ප්‍රථම වතාවටය. මෙහිදී ශරීරය හා මනස නැතහොත් ඒ දෙක පිළිබඳ දැනීම අන්තර්දාන වූ වාසේ දැනුනි. එහෙත් ආශ්වාස හා ප්‍රාශ්වාසය යන්තමට දැනුණායයි සිතමි. දැන් මම භාවනා ක්‍රම හතරක් කරමි. 1. ආනාපානය ප්‍රධාන භාවනාව ලෙස. 2. මෛත්‍රිය. 3. විපස්සනා සමස්ත ශරීරයේම ඔස්සේ මනසින් සලකා බැලීම. 4. සක්මන් භාවනාව ආනාපාන සති භාවනාව ගැන විශේෂයෙන් සිව්වන අවස්ථාව ගැන වඩා සවිස්තර අවබෝධයක් ලබා ගැනීමට මම කැමැත්තෙමි. මේ සඳහා උපකාරී වන පොතක් ඇද්දැයි සිතමි. බෝධිස්වාමීන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ලියූ පොත ඊතා ප්‍රයෝජනවත්ය. ඔබ වහන්සේ නිරෝගීව වැඩ වසනු ඇතැයි සිතමි. මා වෙත සෑම විටම දක්වන ඉමහත් කරුණාව පිළිබඳව මාගේ කෘතඥතාව හා ස්තුතිය පුද කරමි. ඔබ වහන්සේගේ යටහත් කීකරු ශිෂ්‍යාව මීතිරිගල නිස්සාරණ වනය 1984 අගෝස්තු 14 දින ලිපිය හිතවත් දායිකාව 1984 අගෝස්තු 9 වෙනිදා ලිපියට පිළිතුරු ලෙස මහතෙරුන් වහන්සේ දෙන උපදෙස් මෙසේය. Path to Freedom පොත තේරුම් ගැනීම පිළිබඳව කියන්නේ නම් මනසේ ඇති කෙලෙස් යටපත් කර ඒ වෙනුවට බෝධිපාක්ෂික ධර්ම වැඩි යුතුය. එවිට මනස පිරිසිදු වී ප්‍රඥාව උපදී. තවද ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච බලය පොදු අරමුණකට ඒක රාශී වෙයි. නිර්වාණය අවබෝධ වෙයි. මේ මොහොතේදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එකට එක් වී චතුරාර්ය සත්‍ය අවබෝධ වී කෙලෙස් වලින් කොටසක් නැවත කිසිවිටකත් නෝපුදනා ලෙස සම්පූර්ණයෙන්ම නැති වී යයි. මේ අවස්ථා හතරකදී එක් එක් විටකදී වඩ වඩාත් ප්‍රබලව සිදුවන අතර කෙලෙස් වඩාත් ප්‍රහාණය වේ. කෙලෙස් වලින් මුළුමනින්ම නිදහස් වී ඒ අනුව වෙනස් නොවන උපේක්ෂාවක් හා ශාන්තභාවයක් හටගන්නේ සිව්වන අවස්ථාවේදීය. භාවනාවේදී ඔබ ලැබූ අත්දැකීම් ගැන කියන්නේ නම් එය සාමාන්‍ය දෙයකි. භාවනාවේදී එවැනි අත්දැකීම් හටගත් විට ඒවා මෙනෙහි කර යන්නට හැරිය යුතුය. ඒවා විග්‍රහ කිරීමට නොයන්න. එහෙත් භාවනාවෙන් බැහැරදී වූ අත්දැකීම වැදගත්ය. එවැනි අත්දැකීම් එවැනි අවස්ථාවලදී ඔබ සියල්ලම අතහැර දමා භාවනාව කෙරේ සිත යොමු කරමින් ඒ අත්දැකීම දියුණු වීමට ඉඩහළ යුතුය. දැන් ඔබට ආනාපානය මුල් කරගෙන විපස්සනාව ආරම්භ කිරීමට අත්‍යවශ්‍ය කාලය පැමිණ ඇත. හුස්ම රැල්ල නාසිකාග්‍රය හෝ උඩුතොල මත සැපෙන තන ස්පර්ශය කෙරෙහි සිත ඒකාග්‍ර කරගන්න. ඒ සමගම ශ්වසනයේ ඇති මහා භූත වටහා ගැනීමට උත්සාහ කරන්න. චලනය දැනීම වායෝ ධාතුවයි. ස්පර්ශය දැනීම පඨවි ධාතුවයි. උණුසුම දැනීම තේජෝ ධාතුවයි. ආපෝ ධාතුව මෙතනදී දැනිය නොහැකිය. එහෙත් එය පඨවි ධාතුව විසිර නොයන ලෙස එකට බැඳ තිබෙන ගුණය ලෙස වටහා ගත යුතුය. මේ අතරතුර සිත යම් ශාරීරික දැනීමක් වෙත යන්නේ නම් එය මෙනෙහි කර ආපසු ආනාපානයට යන්න. ඇසීම, දැකීම, ආග්‍රහණය, සිතීම, හිඳීම ආදී සියල්ල පිළිබඳවද මෙසේම කරන්න. ඉන්ද්‍රිය ద్వාර තුලින් එන ඕනෑම අරමුණක් මෙසේ මෙනෙහි කර ආපසු ආනාපානයට යා යුතුය. මෙනෙහි කිරීම පිළිබඳ සම්පූර්ණ උපදේශමාලාවක් දැන ගැනීමට පූජ්‍ය මහසී සයඩෝ තෙරුන් වහන්සේගේ Practical Insight Meditation නුවර බෞද්ධ පොත් සංගමේ පොත කියවන්න. එහි එන පිම්බීම හැකිලිම වෙනුවට ආනාපානය යොදා ගන්න. ඔබ ආනාපානයේ සිව්වන අවස්ථාව යනුවෙන් සඳහන් කළේ කුමක්දයි නොපැහැදිලිය. ඒ සතිපට්ඨාන සූත්‍රයේ ඇති අනුපිළිවෙල ආකාරයටද අරිය ධම්ම ස්වාමීන් වහන්සේ විසින් ආනාපාන සහිත භාවනා පිළිබඳ පළ කරන ලද පොත් ගණනාවක් වෙයි. කොළඹ 4 විෂන් හවුස් සාමාන්‍යයෙන් කියවීම සඳහා පහත දැක්වෙන පොත් නිර්දේශ කරමි. Heart of Body Buddhist Meditation ගරු ඥානපෝනික හිමියන් The Power of Mindfulness ගරු ඥානපෝනික හිමියන් Experience of Insight Joseph Goldstein විසින් 1998 The path of purification විසුද්ධි මග්ග පරිවර්තනය ගරු ඥානමෝලි හිමියන් විසින් The progress of insight ගරු මහසි සයඩෝ හිමියන් විසින් What the Buddha taught ගරු රාහුල හිමියන් විසින් Buddhism in daily life Nina Van Gorkum Abhidhamma in Daily Life, Nina van Gorkum. Wheel පොත් පෙළ හා අනෙක් පොත් බෞද්ධ පොත් ප්‍රකාශන සංගමය නුවර ලෙඩී සයාඩෝ අජාන්චා හිමියන් නාරද හිමියන් සහ පියදස්සී හිමියන් ලියූ පොත් ආචාර්යන් වහන්සේගේ උපදෙස් අනුව සංසාරයෙන් මිදීම පිණිස ඔබ කරන උතුම් ව්‍යායාමය සාර්ථක වේවා. මෛත්‍රියනි ඔබ සක්මන් භාවනාව කරන්නේ කෙසේද? එහිදී ඔබේ අත්දැකීම් මොනවාද? මහසී සයඩෝ තෙරුන් වහන්සේගේ පොතෙහි මේ පිළිබඳ විශේෂ උපදෙස් ඇත. 1984 අගෝස්තු 22 වනි දින ලිපිය අති ගෞරවනීය ස්වාමීන් වහන්ස උපදෙස් සහිත ලිපිය පිළිබඳව ඔබ වහන්සේට ස්තුති කරමි. එහි නිර්දේශ කර ඇති පොත් සියල්ලම වාගේ ලබාගෙන ඒවා අධ්‍යයනය කරන්නට පටන් ගත්ෙමි. මා ළඟ සියලු පොත් 12ක් ඇත. ඔබ වහන්සේ මගෙන් ප්‍රශ්න දෙකක් අසා තිබේ. 1. මා සක්මන් භාවනාව කරන්නේ කෙසේද? 2. එවිට මා අත්දකින්නේ මොනවාද? මම කොටස් තුනකට අනුව සක්මන් කරමි. පළමු කොටස සෙමින් සක්මන. දැන් දකුණ, දැන් වම ආදී වශයෙන් සිතමින් මෙය මා නිවැරදි මානසික ආකල්පයකට යොමු කරවයි. එහිදී পায় බිම වදින විට දැනෙන ස්පර්ශය කෙරේ මනස ඒකාග්‍ර වෙයි. මා ඇවිදින විට යටිපතුලේ අනුකලාප පොළවට ඇලෙන්නාසේ දැනෙයි. දෙවැනි කොටස වම් පාය එසවීම හා තැබීම දකුණු පාය එසවීම හා තැබීම. පාදයේ සිට කකුලේ පහළ කොටස හරහා ඉන වෙතටත් ඉක්බිති ගෙලහා හිස හැර ශරීරයේ ඉතුරු කොටස මුළුල්ලේත් හිරියක් දුවන්නාසේ දැනෙයි. කෙසේ වුවද මේ අන්දමට විද්‍යුත් හිරියක් හෝ කම්පනයක් හෝ දැනීම මෑතක සිට ඊතා බලවත්ය. එය හිස හා ගෙල කරාද විහිදෙයි. ඇත්ත වශයෙන්ම දැන් මේ දැනීම කෙලින්ම මගේ ගෙල දෙකන් හා හිස කරා කෙලින්ම යන අතර ශරීරයේ කිසිවක් නොදැනේ. මගේ අවධානය හිස වෙත යොමු වී එහිම නතර වෙයි. මගේ වීර්ය මට්ටම ඉහළ ගොස් ඇතැයි දැනේ. තුන්වෙනි කොටස වම් පාය එසවීම ඉදිරියට ගෙන යාම බිම තැබීම දකුණු පාය එසවීම ඉදිරියට ගෙන යාම බිම තැබීම මේ අවස්ථාවේදී මා ඉබේම වීරය සමතුලනය කරගෙන ඇති බවක් දැනේ උපේක්ෂාවත් සිටගෙන නිසලව සිට සිත හා කය සංසුන්ව ඇති විට හටගන්නා විශ්‍රාමය හා සංසුන් බව වින්දනය කිරීමේ කැමැත්තක් මෙහිදී මා තුල ඇතිවේ. එහෙත් හුස්ම ගැනීම හා හෙලීම මට දැනෙයි. මෙය මා පර්යංක භාවනාවේදී අත්දකින සමාධියමද විය යුතුයයි මට සිතේ. එහෙත් මෙහිදී මට හුස්ම නොදැනෙයි. මෙය මා මිතුරන් හතර දෙනෙකු හා කතා කරද්දී ලැබූ අත්දැකීමමයයි මට සිතේ. ඒ ගැන මා මීට පෙර ලියා ඇත. දැන් රෑ දහවල් දෙකේදීම මගේ සිත ධර්මය කෙරේ ප්‍රබලව යෙදී ඇත. වෙන දේ ගැන කතා කරන සුළු වේලාවලදීත් මගේ මනස ආපසු ධර්මය වෙත එයි. ඒ පිළිබඳ මතකය නිරන්තරයෙන්ම සිතෙහි ඇත. මා මුහුණ දෙන කෙලවරක් නැති ප්‍රශ්න විසඳා ගැනීමට මේ ඊතා හොඳ උපකාරයකි. එහෙත් දැන් මට සිත් කරදරයක් හෝ වදයක් නැත. කෝපයක් හෝ බියක්ද නැත. මම ධර්මය පිහිට කරගෙන නිසලව සිතා බලා උපරිම අයුරින් කටයුතු කර යම් මට්ටමක අවබෝධයකින් හා ඉවසීමකින් යුතුව ලැබෙන ප්‍රතිඵලයක් සතුටින් පිළිගනිමි. තවද මේ අත්දැකීම් අතුරෙන් මා වටහාගෙන ඇත්තේ ඉහළ මට්ටමකට මා විසින් වර්ධනය කරගත යුත්තේද මේ අවබෝධය හා උපේක්ෂාවම බවයි. ඔබ වහන්සේ මට දෙන කරුණාවන්ත පිහිට හා ධෛර්ය ඇසුරෙන් මගේ උපරිම ශක්තිය යොදා කටයුතු කරන්නට උත්සාහ කරමි. සතුටටපත් යටහත් කීකරු ශිෂ්‍යාව. පසුලිපිය 2019 මා විසින් කළ යුතු හෝ දැකිය යුතු යමක් වේ නම් ඒ සඳහා ලිපිනය ලියූ කවරයක් එවමි.